بسم الله الرحمن الرحيم سم كرنان ويت الله جي نامين والضحى والليل إذا سجى ما ودعك ربك وما قلى وللآخرة خير لك من الأولى ولسوف يعطيك ربك فترضى ألم يجدك يتيما فآوى ووجدك ضالا فهدى ووجدك عائلا فأغنى فأما اليتيم فلا تقهر وأما السائل فلا تنهر وأما بنعمة ربك فحدث පෙරවරුව මත දිවරමින් රාත්‍රිය මත දිවරමින් එය නිසංසල මැදියම් රෑවන විට ඕ මුහම්මද නුඹගේ පරමාධිපතියානන් නුඹව අත්හැරියේද නැත නුරුස්වේද නැත අවසාන අවදිය ආරම්භ අවදියට වඩා නුඹට යහපත්ය නුඹගේ පරමාධිපතියා නුඹට ලබාදේ නුඹ එමගින් තෘප්තිමත් වන්නේය අනාතයෙකු ලෙස නුඹව ඔහු නොතුටුවේද පසුව නිවහනක් ලබාදුන්නේය යායුතු මග නොදන්නා තැනැත්තෙකු ලෙස නුඹව ඔහු දැක නුඹට යහමඟ පෙන් වූයේය දුගියෙකු ලෙස නුඹව ඔහු දැක අනුන්ගේ පිහිට අවශ්‍ය නොවන්නෙකු බවට පත් කළේය එහෙයින් අනාතයින් අවමන් නොකරව්. අයදින්නන් පලවා නොහරිව්. එනමුත් නුබගේ පරමාධිපතියාණන්ගේ වරප්‍රසාදය පිළිබඳව අනුන් හට දැනුම් දෙව්.